තව ප්‍රශ්න තියෙද? එහෙමයි ස්වාමීන් වහන්සේ. තණ්හාව යන ලෝභයමද? ඊළඟට අහලා තියෙනවා ફોકસ කරනවා කියන්නේ එයද? තණ්හාව තණ්හාව කියලා චෛතසිකයක් අපට හම්බ වෙන්නේ නැහැ නේ. චෛතසික කතාවේදී අපට හම්බ වෙන්නේ ලෝභ. ලෝභ චෛතසිකය තමයි මනෝභාවයක් හැටියට තණ්හාව හැටියට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට රාග කියලා චෛතසිකයක් නැහැ. රාග කියලා අපට හමු වෙන්නේ ලෝභ චෛතසිකයම තමයි. තෘෂ්ණාව කියන්නේ ලෝභ චෛතසිකයම තමයි. ඊළඟට මොකක්ද අහලා තිබ්බේ? එපමණයි ස්වාමීන් වහන්සේ.